ඒ නිසා අසුවලා මට පීඩා කරනවා නෙමෙයි. මම කරපු කර්මයක් මේ සතරමා භූතයාගේ මට එනවා. මෙයාගේ ප්‍රශ්නයක් නෙමෙයි තින්නේ. අතන මගේ වරද මේ ඉන්නේ. කොතනද නාම රූප වලින් එන්න එපායි. එන්න එපායි. අන්න ඒක දකින්න පුළුවන් නම් ප්‍රඥාවෙන් යා ගොඩාක් ශ්‍රේෂ්ඨ කෙනෙක් මේ භවයේ පිරිනවම් පාන්න සුදුසු කෙනෙක් කියලා. ඒක අපි දකින අසුවලා මට කරදර කළා. අසවලා මට මේක කරාය කියලා තමයි කියන්නේ අසවලා කරන්නේ. මම කරපු දෙයක් අසවලාගේ මට පරිසම් දුන්නාය. එහෙම දකින්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අරහත් වෙනවා. කර්ම ගෙවෙනවා කියලා. ඒකාන්ත වශයෙන්ම අරහත් වෙනවා. එයාව එයාව නවත්තන්න බෑ. එයාව නවත්තන්න ගියොත් අපිටයි වැඩ වැරදෙන්නේ. එයා නවතින්නේ ඒක දකින්නේ අපි. එයාට පවක් හැදෙන්නේ කොහොමද? එයාට පවක් හැදෙන්නේ කොහොමද? එයාට පිනක් හැදෙන්නේ කොහොමද? ලියුම් කාර්යය ලියුමක් කරන් එනවා. අරලා බැලුවම කිරියත්තා මලා කියලා තියෙනවා. ලියුම්කාරව ගස් බඳලා මුළු ගමම එකතුලා තඩි බානවා. කිරියත්තා ඔයා මැරුවද? එයා මොනවද කළේ? කිරියත්තා මැරුණයි කියලා ටෙලිග්‍රෑම් එකක් ගහලා තිනවා. ඒක අරන් අර බාරව අත්ලං කළා ගත්ත වෙලේ ඉඳලා උඩ තඩි බානවා. සතියක් විතර. ඒක අසාධාරණයි නේද? දැන් ඕම එකක් නෙමෙයි අපි කරන්නේ. දැන් අපේ කෙනෙක් ඇවිල්ලා අපට මොනාරි ඉරියරයක් කරනවා. ඉරියරය කරපු කෙනාට බැනලා ගහලා කරලා අපි එකක් කරනවා. අපි කරපු ඉරියරයක් උන්වහන්සේ හරහා අපට පරිසම් දෙනවා. අපි ගත් එකක් අදින්නාදාන කරපු එකක් අරුණාංශයේ විසින් අදින්නාදාන වෙනවා. ඒ කර්මය මේ පරිසම් දෙන්නේ. ඒ හේතුවට අනුව මේ ඵලයක්ම ක්‍රියාත්මක වෙන. ඒක දකින්නේ අර ලියුම්කාරයට තඩි බානවා. දැන් ගමේ කීයක් ඉන්නවද? 400ක් ඉන්නවා. රටේ කෝටි 3ක් ඉන්නවා. හැබැයි කෝටි 3ම තැපල් කරුවෝ. කෝටි 3ම තැපල් කරුවෝ නම් තැපල් දෙපාර්තමේන්තුවේ 3000යි. කෝටි 3ටම 3000යි. ඇයි මේ 3000 විතර තෝරගත්තේ දෙපළ දෙපාර්තමේන්තුවේ? ඒ කට්ටියට විතරලේ සුදුසුකම් තියෙන්නේ ඒ කියන ලියුම් ටික බෙදන්න. අනිත් ඔක්කොම ඉන්ටර්වයු යන ෆේල් වෙනවා. රසාවට යන්නේ හරියන්නේ ඒ වගේ දේවදත්තගේ තෙරුන් වහන්සේගේ සංසාරේ තියෙන කර්ම වලට සාපේක්ෂව එයා ඒකාන්ත වශයෙන් පොළොව පලවන අපාට යන්න ඕනේ. ඇයි? මහා බෝසතාණන් වහන්සේට අනන්ත අප්‍රමාණ දුක් දීමේ කර්ම. එහෙනම් අපායට යන්න එයාට විතරලු සුදුසුකම් තියෙන්නේ මෙන්න මේ කර්මය අත ගන්න. හැබැයි මේක අත ගැහුවොත් පොළොව පලාගෙන යනවා. පොළොව පලාගෙන යන්න එයා සුදුසුකම් ලබලා. ඒ නිසා විශ්වය එයාට ඒ අපොයින්ට්මන්ට් එක දෙනවා. ඔයා සුදුසුකම් ලබලා ඉන්නවා. ඒ නිසා මේ ගල පෙරළුවට කමන්නේ කියලා. යමෙක් ළඟ ඇත්තේද? ඔහුට තව තවත් දෙනු ලැබේ. යමෙක් ළඟ නැත්තේද? ඔහු ළඟ ඇති දෙයක් උදුරා ගන්නු ලැබේ. මේ ෆෝමියුලා එක ශ්ලෝකයක තියෙන්නේ. රිසීවරේ ගොඩාක් ගැඹුරට ගවේෂණය කළා ඉල්ල තියෙනවා. යමෙක් ළඟ හැත්තේද ඔහුට තව තවත් දෙනු ලැබේ. යමෙක් ළඟ නැත්තේද ඇති දෙයත් උදුරා ගන්න ලැබේ. මේක විශ්ව පොමියුලා එකක්. ඔබ වහන්සේ සෝතාපන්න ඔබ වහන්සේ සකු르දාගාමි අනාගාමි අරියත් ලැබෙනවා. තව තවත් දෙනු ලැබේ. ඔබ වහන්සේ පට්ටපුතු ජනයි මොකවත්ම නැහැ. ඔබ වහන්සේට තව තවත් අර ಗುಣධර්ම පිරීලා පිරීලා පිරීලා අර තියෙන දේවලුත් ගනු ලැබේ. පොඩි ගුණයක් තියෙනවා. ඒකත් එන ඒ අර පුතුජන නිසා අසත්පුරුෂ නිසා අරවත් පිරියනවා. පිරීලා පිරීලා ඒ ಗುಣ ටිකත් උදුර ගන්න ලැබේ. නැත්තටම නැති කරනු ලැබේ. යම් කිසි කෙනෙක් ළඟ එක ගුණයක් තිබුණත් ඒ ගුණයට සාපේක්ෂව තව තවත් ගුණ දෙනු ලැබේ. එයා තව තවත් ගුණ පුරන. ඉවසීම විතරයි තින්නේ. දෙන්නේ ඉවසීමනේ දානයක් ඉවසනවා. මන්නේ කාපු දෙන් අදිසි කට්ටියනේ ඔබන්ත අදිසි වළඳන වළඳන වළඳන. එහෙම ඉවසීම නිසා අර අවස්ථාව දෙනවා. දැන් දානයකුත් පුරනවා නේද? දන් දෙන මානසිකත්වයක් යට නෑ. ඒ පාරමී පුරලා නෑ යා. හැබැයි අර ඉවසීම නිසා එයාට ලැබෙන්න තියෙන අවස්ථාව එයා ඉවසලා තවත් කෙනෙකුට දුන්නාම දාහණයකුත් එතන මෙතන ಗುಣ දෙකයි. ಗುಣ දෙකයි. අන්තිම නරකට මොකවත්ම නැහැ. කමන්නේ මම ඉවසපු නිසානේ පරිප්පු විතරයි තියෙන්නේ. අනිත ඔක්කොම ගලඳලා කට්ටි කමන්නේ මම ඉවසලා ඉඳලා මේක හරි ඉතුරු වුණානේ කියලා අර පරිප්පුත් එක්ක කන්න යා සූදානම් වෙනවා. ලද දෙයින් සෑයීමටපත් වෙන ගුණයකුත් දැන් ඇවිල්ලානේ. එයාට දුක් වෙන්න බෑයි. එයා ඉවසපු නිසා ඉවර වුණේ. ඒ නිසා දන්නා මම ඉවසපු නිසා මේක උනේ. එහෙනම් මගේ ඉවසීමට මොක තමයි මට ලැබෙන්න තිබිච්ච සන්තෝෂ වෙන. ලද දෙන තව ගුණයකුත් එනනම් එක ගුණයක් තියෙන කෙනා තව තවත් ගුණ වැඩිලා වැඩිලා වැඩිලා එයා මහා ගුණ කඳක් වෙනවා. මුළු ලෝකෙම පූජනීය වෙනවා. නැත්තම් අර තියෙන ටික පිරීලා යනවා. මස් මරන කෙනා එළුව කපනවා. කුකුල්ලු කපනවා. හරක් කපනවා. ගිහිල්ලා වලක් මස් කිලෝ එකක් අරගෙන සල්ලි දෙන්නත් එතන පාරෙන් ගිහිල්ලා බලන්නකො. කඩුවෙන් අපටත් කොට. ඇයි ඒ මනසට එළුව කපන එකයි මනුස්සයා කපන එකයි ඒම ලොකු ප්‍රශ්නයක් නෑ ලොකු වෙනසකුත් නෑ මනුස්සයාට. කැපුවා පැත්තට විසිකලා ඉතින් ආයේ මනුස්ස කුකුල කපනවා. ඇයි අර මනුස්සයාට කෙටුවේ? සල්ලි දුන්න මස් කිලෝ එකක් කරා. ඒක ප්‍රශ්න සාමාන්‍ය දෙයක්. ඇයි අර අකුසලයට තවත් අකුසලයට කරන්න පුළුවන්. කුසලයක් තිබුණත් එයාට තවත් කුසල් කරන්න පුළුවන්. අර තියෙන අකුසලේ කරන්න එයාට ධෛර්ය නෑ. ඒ අකුසලේ අඩු වෙනවා. පොලි එක තියෙනවා. කුසලයටත් පොලි එකතු වෙනවා අකුසලයටත් පොලි එකතු වෙනවා. කුසලයේත් වැඩෙනවා අකුසලෙත් වැඩෙනවා. පාන් අපේ. පාන් අපේ පරිප්පු අනුන්ගේ. දුක් අපේනේ. විඳවන්නේ අපිනේ. එහෙනම් පාන් අපේ. හැබැයි ඒකට හේතුව අනුන්ගේ. පරිප්පු අනුන්ගේ. ඉතින් මේ ලෝකේ හැමෝම පානුයි පරිප්පුයි කනවා මිනිස්සු දන්නේ පාන් මේ මිල යන්න හේතුවත් ඕක තමයි. අර සනද දැන් ටිකකට කලින් කිව්වා මේ කෙනෙක්ගේ අදින්නාදානයේ තීරණය වෙන්නේ අනෙක් කෙනාගේ අකුසලයේ මත කියලා. එතකොට එයා දුසිල්වත් වෙන්නේ සිල්වත් වෙන්නේ යම්කිසි දෙයක කර්මයක් නිසා. එතකොට එයාට ඒ කර්මය යාට තේරුම් අරගෙන ආර්යවරු ඇසුරු කරගෙන උපදේශ අරගෙන යාට වෙනස් කරන්න පුළුවන්. ඇයි මෙතන ඉඳලා Taman හදන දෙයට සාපේක්ෂව හැදෙන්නේ. දැන් උදේ හොද්දක් ඇදුවා පරිප්පු හොද්දක් ලුණු වැඩි වුණා. දවල්ට බෝංචි හොද්ද හදනකොට දැන් අපි දන්නවනේ උදේ ඇඳි තුනක් දැම්ම ලුණු වැඩි වුණා. දැන් දෙකක් දාන්න පුළුවන් නේ. එහෙනම් බෝංචි හොද්දට අර ප්‍රශ්නේ එන්නේ නැහැ. එහෙනම් මෙච්චර කාලයක් වැරදුනා මෙතන ඉඳලා ආර්ය අසුර තුල හරියට ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩුණොත් ඉදිරියට එන ඵල ටික වෙනස් වෙලා හැදෙන්නේ. ඒ ටික හරියට හැදෙනවා. ඒ නිසා තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ආර්යවරු ඇසුරු කරන්න ඒ කියන මාර්ගය වඩන්න මහණෙනි පුරුදු කරන්න මහණෙනි වඩන්න කියලා බුදුහාමර කියන්නේ එතනින් එහාට වෙනස් වෙනවා ඒක. එතනින් එයාට වෙනස් කරගන්න එයා දක්ෂ වෙනවා. හැබැයි කලින් එක විඳවන්න වෙනවා. විඳවන්න. ඊටු ටික වෙනස් වෙනවා. එන දැනුත් අපි ප්‍රමාද දැන් තව විනාඩි 5කින් එන්න තියෙන කර්ම අපිට වෙනස් කරන්න පුළුවන්. දැන් සම්මාවෙන් හිටියාම විනාඩි 5කින් සම්මා එකක් අපට ඇයෙනවා. දැන් සම්මාවෙන් බැලුවාම විනාඩි 5කින් මොනාරිකක් සම්මාවෙන් පේනවා. ඒ පේන්නේ විනාඩි 5කට කලින් සම්මාවෙන් හිටපු නිසා. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ග පුරුදු කරනවා කියන්නේ හැම මොහොතක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පේන්න, හැෙන්න, දැනෙන්න, හිතෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආර්ය ලෝකයට පිවිසිලා ආර්ය වෘත් එක ජීවත් වෙනවා. මිත්‍යාවෙන් ඉන්න ඉන්න මිත්‍යාවෙන් පේනවා මිත්‍යාවෙන් ඇහෙනවා මිත්‍යාවෙන් දන්නවා ලෝභ දේශ මොහ රාග වෛර ඒවා ගනුදෙනු වෙනවා ඇයි මිත්‍යාවෙන් එන්නේ එහෙනම් එයාට විඳවන්න සිද්ධ වෙනවා එයා විඳවන හැම මොහොතෙම විඳවන ඒක එයා විසින් තමයි ඒක කරගන්නේ සම්මාව ඉන්න කෙනාට සම්මාව ගනුදෙනු ඇයි ඒකට අනුව තමයි ප්‍රතිඵල හැදෙන්නේ හේතුව නිසා අට ගන්න ඵලයේ සම්මා ඵල ඉතින් සම්මාඵල හැදෙන්න හැදෙන්න එයාට පේන දේවල් සම්මා හැදෙන දේවල් තමයි කවුරු කෙනෙක් දුර්වල බලන්නක මේ බෝධිසත්වය මොනතරම් දුර්වලද පොඩ්ඩක් ඉන්න මම උදව් කරලා ඉන්නම් කියලා එයාට උදව් කරනවා. එලා දකින්නේ බලන්නක කිසිම දා මේ ගත්ත දේ තියන්න බෑනේ මේ මනුස්සයර කියලා බයිනවා. පස්සේ අපේ අඩුපාඩු වලට තව කෙනෙක් බයිනවා. මිත්‍යා වාචාව තුලින් මිත්‍යා වාචාව පරිසම් දෙනවා. සම්මා වාචාව තුලින් සම්මා වාචාව පරිසම් දෙනවා. බුදුහාඳුර එදා කාශ්‍යප බුදුහාඳුරන්ගේ බුද්ධත්වයට නිඳා කළා, අපාස කළා. ඒ ජෝතිපාල මානවකයා ගෞතම නමින් බුදු වුණාට පස්සේ අර නැති මලමිනියක් මේගොල්ලෝ මරාගත්ත අය මල්ලාසනයට අංගුවයි කියලා මුළු ගමම එකතු වෙලා කණක් කැයිලා ඉන්න නැහැ. ගමේ කිසිම තැනක යන්න මිනිස්සු තේ හදාගෙන ඉන්නවලු බුලත් අතේ තියන එනකම්. පතුරු යන්න බයිනවා. ඇයි අරව ඔක්කොම ටික ආයාවා. ඔක්කොම ආයා. දීපංකර බුදුහාමුදුරන්ගේ බෝධි මූලයේදී උනාතේ බිම වැතිරිලා පිට උඩින් වඩින්න තථාගතයන් වහන්සේ කියලා নমස්කාර කළා. ඒ විදිහටම ලක්ෂ ගාන බුදුහාමුදුරන් নমස්කාර කළා. ඒ විදිහට බුදුහාමුදුරු ඉසමත තියාගෙන උරේස තියාගෙන බුදුහාමුදුරු ආරක්ෂා කළා, පරිස්සම් කළා. ගල් පෙරළුවා, ඒ විදිහටම ගල් ආවා. බැන්නා, ඒ විදිහටම බැනුම් ඇව්වා. මේ මුඩු මානට කවුද සුවඳල් දුන්නේ? සුවඳල් රත්තල් නෙමෙයි මේ මුඩු මානට පිළිණු වෙච්ච ඒවා දෙන්න එපාය කියලා එදා ජෝතිපාල මානකයා කිව්වා. තථාගතයන් වහන්සේ අද වස් කාලේ මාස 3ක් යවහල් වළඳනවා. යවහල් කියලා කියන සත්තුන්ට දෙන මිනිස්සු කන්නේ නැහැ ඒවා. ආනන්ද ආම්රණ දරා ගන්න ආනන්ද ආම්රු කියන භාග්‍යතුන් වහන්සේ අපි මේ ප්‍රදේශ අතල පින්වත් ආනන්දෙනි ඒ ගියත් අම්මනේ යවහල්. <laughs> ඇයි? යවහල් තීරණය වෙලා ඉවරයි අපට. පින්වත් ආනන්දෙනි එතනට ගිහිල්ලා කනවට වඩා දැන් උයලා තියෙන එක කන එක ඊට වඩා ශ්‍රේෂ්ඨයි වළඳන්න කියලා කියනවා. ඒක වළක්වන්න බෑ. අසද්දෘස මහා දාණය කෝටි 50 ගණක් විඳන් කරලා කුඹුර කකුලකින් පා ගන්න නැතුව මිනිස්සු ගෑනු කට්ටිය දාලා ඒක ස්පර්ශ කරන්නේ නැතුව බොහොම පිරිසිදු මිනිස්සු පිරිමි කට්ටිය අරගෙන ගිහිල්ලා සිල් දීලා වෙලට බස්සලා ගොයම් කපලා පාගලා පිරිසිදු කරලා පන්සිල් අරගෙන ඒ ඔක්කොම අටුවල රැස් කරලා ඒම උයලා 50 ගාන කෝටි වියදම් කරලා අසත්පුරුෂ දාන ලැබිච්ච බුදුහාමුදුරන්ටමයි යවහල් දාන්නෙත් පූජා වුනේ බලන්න ආසයි පොළොවයි වාගේ වෙනත් නේ එච්චර කුසල් තිබූ උත්තමයාට සත්තුන්ට දෙන ආහාරවලුනේ දාන හම්බෙලා තියෙනවා. එල්ල දෙන්නු 500යි, ඒ කිරි අරගෙන තව 100යි, ඒ කිරි අරගෙන තව 25යි. ඕම ඕම ඕමම අවුරුද්දක් විතර දුක් විඳලා කිරිපිටි දානේ දෙනවලු. ඒ බුදුහාමරණෝ ගලුත් ගන්නවලු. ජේතවනාරාමෙන් බලන්නක ආන්දයි පොළොවයි වගේ. ගල් ගෙඩිත් දෙනවලු, කිරිපිටි ගෙඩිත් දෙනවලු. ඕම් කතන්දරේ. එහෙනම් අපි සම්මාවෙන් ඉන්න ඉන්න අනාගතය අපට සම්මා වෙනවා. මිත්‍යාවෙන් ඉන්න ඉන්න මිත්‍යාවත් අපට එන එක වළක්වන්න බෑ. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ. දැන් ඉඳලා සම්මා වඩන්න. මේ මොහොතේ ඉඳලා සම්මා වඩන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රජ කරන්න ඕනේ. අපේ ආයතන හැම එකක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නාම රූප ගන්න දෙන්න කරන්නේ. එහෙනම් සංසාරේ කිසිම දවසක ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව එකක් අපට පේන්නෙත් නෑ, ඇයෙන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ. දැන් අපිට එහෙම වෙලා තියෙන්නේ. කවුරු මොනා මේ ඒක නෑ නෑ අඩුව ඉවස ගන්න. උන්වහන්සේ ඇදයි කවදාරි. බෑ උන්වහන්සේ ඒක හදන්න ඕනේ. හරි හරි කලබල වෙන්න එපා උන්වහන්සේ ඇදයි. ඇයි ඒක හැදේ උනාස අදාගණී කියලා හිතපු නිසා අදටත් එහෙම දැනෙනවා. ඒ කම්මන්තයෙන් පේනවා අපට. කවුරු මොනාරි තරහාගලා හරි හරි තරහාගෙන නිසා මට නේ බෑන්නේ ඔබ අන්ත කලබල වෙන්න එපා. පස්සේ හරියයි. ඇයි එමෙ ඇයෙන්නේ? ඒ ඒ සම්මාසෝතේ හොඳට මහානවා. හොඳින් මහානවා. යහපත් ලෙස මහානවා. ඒ නිසා මොනවා වුණත් ඒක යහපත්ම තමයි හැෙන්නේ. යහපත් ලෙස දැකලා දැකලා මේ හැය උරු කළාම පිරිනිවන් පානකම් ඒ හැට පේන ඔක්කොම යහපත් ලෙස පේන්නේ. අරුණාංශේ වංගු දානවා නේද? වංගුවක් නෙමෙයි. උන්වහන්සේ ප්‍රමාද කරනවා කරන දේ වඩා හොඳට කරන්න. අපි බලන නෑනේ කම්මැලිකම එක මගහරිනා නෑ. උන්වහන්සේ ඒක ප්‍රමාද කරලා කල්පනා කළා මේක හොඳට කරන්න යන්නේ. ඇයි ඒකෙන් සමාවෙන් පේන්නේ? සංසාරය සම්මාවෙන් දැකලා පුරුදු කරපු නිසා කෙනෙක්ගේ දුර්වලකමක්වත් එයාට පේන්නේ ඒවත් සම්මාවෙන් පේනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මේක. ඒ නිසා අපි ඒක වඩන්න ඕනේ. ඒක පුරුදු කරන්න. ඒක බුදුහාමුදුරන්ගේ ඉල්ලීමක්. මහණෙනි මේක වඩන්න. පුරුදු කරන්න. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපට වැරදුනේ ඒවා පුරුදු කරන්නේ නැති නිසා මිනිස්සු එලා දකින අඩුපාඩුවෙන් දකින දොස් කියනවා නින්දා කරන අපාස කරන ඒ කට්ටියගේ අඩුපාඩු දුර කරන ඉවස ගන්න බෑ අපට කම්පා වෙන මේවා නිසා තමයි අපි පිරිහුනේ නැත්තම් කවුරු තුනියම් කරලා නැහැ අපට මේ මානේ රාත් වෙන්න නැතුව ඉන්න ඕනේ කියලා කවුරු දෙයි කියපුවද අපිට නෑ දෙයි අපිමයි කපාගෙන තියෙන්නේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගනුදෙනු කළේ නෑ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වුන්නේ ඒ නිසා අපට අද ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නෑ හැමතැනම මිනිසුන්ගේ අඩුපාඩුත් එක්ක අපිට යුද්ධයක් අල්ලන්න වෙලා තියෙනවා. දැන් ඉඳලා මේක නිවැරදි කරගත්තොත් ඒකාන්ත වශයෙන්ම ගොඩ යන්න පුළුවන්. මේ මිනිස්සුත් භවයේ ගොඩ දාන්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.